අවසරයි නේවාසික කරු සංග්‍රහයෙන් අවසරයි උපාසක මහත්තුනි අපි මේ වාගේ ප්‍රාසන්නින්දා අවස්ථා ලැබෙන හැටියට නිස්සාරණ ඉදරැස්සලා ධර්ම සාකච්ඡා දේශනාවකට සම්බන්ධ වීමේ චාරිත්‍රය බොහොම කාලයකින් පවත්වනවා එතත් අපිට මේ වගේ ධර්ම දේශනාවක් සඳහා ප්‍රාසන්නින්දාවක් ඉදිරිපත් කරලාදී ධර්ම දේශනාවකට සූදානම් වෙන සීල මුදනාය සඳහා tempatලා සාදුකාරයක් පවත්වනවා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 නපුත්ත මිච්ඡේය කුතෝ සහායං ඒකෝ චරීකක්ක විසාන කප්පෝති තරුකදීතු ස්වාමීන් වහන්සේ උපාසක මාත්‍රණි අපි පසුගිය දවස් කීපේව නැත්නම් දේශනා වාර කීපේටම අපි ඉස්සරහින් තියාගත්තේ සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ දීඝනිකාය සඳහන් වෙලා තිබිච්ච පොට්ටපාද සූත්‍රය අපි ඒකේ දේශනා 30ක් නැත්නම් පැය 30ක් නැත්නම් සති 30ක් පාවිච්චි කිරීමෙන් අපිට පුළුවන් ප්‍රමාණයට ඒක විස්තර කරගත්තා. ඉතින් මේ සූත්‍රේ නිමයි කියන අදහසින් අපි තවත් සූත්‍රයකට ආරම්භය ලබා ගන්න දවසක් ගන්න. මේ විදිහට පටන් ගත්තාම මේක කාලයක් එක දිගට අපි දේශනා මාලාවක් විතර පවත්වන එක තමයි මේ බ්‍රහස්පතින්දා ධර්ම දේශනා අපි කරගෙන ආපු චාරිත්‍රය. අද ධර්ම දේශනාව ඉදිරිපත් කරගත්තේ ਸਰවඥ දේශිත සූත්‍ර පිටකයේ කුද්දකනිකායට අයිති සූත්‍රයක්. කුද්දකනිකාය පොත් රාශියක් තියෙන බොහොම ලස්සන කරුණු කොටක් තියෙන පුංචි පුංචි කරුණු. ගැඹුරු කරුණු සමහර ලාවට මේ කියන කොටහ උපරගත්තේ සුත්ත නිපාතයෙන් ඒ සූත්‍රයේ සඳහන් කරලා තියෙන කග්ගවිශාන සූත්‍රය කියලා. ඒකට හේතුව මේ සූත්‍රයේ ગાථා 30 ගාණක් සමන්විත ගාථා සූත්‍රයක්. ඒකේ තියෙන හැම ගාතාවක්ම ඉවර වෙන්නේ අද අපි ඉදිරිපත් කරගත් ගත්ත ගාතාය වගේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන පාඨයකින් එකම ධ්‍රුව පදයක්. නැවත නැවතත් මතුවෙන ධ්‍රුව පදයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකේ තියෙන මේ කග්ග විසාන කියන වචනය අල්ලගෙනයි කග්ග විසාන සූත්‍රය කියලා මේකට නම දීලා තියෙන්නේ. මේ කග්ග විසාන කියන වචනය pāli වචනේ තමයි අපි සිංහලට කඟ වේනයි කියන නම අරගෙන තියෙන එක නාම පදයක් සතෙකුට පටබැඳි නමක් ඒක බොහොම බල සම්පන්න සතෙක් විදිහට පිළිගන්නවා මේ කඟ වේනගේ තියෙන විශේෂ ලක්ෂණ තමයි ඒ සතාට අනෙක් සියලු දෙනාටම වෙනස් තනි අඟක් පිටලා තියෙනවා. ශරීරේ හරි මැදින් පිටපු තනි අඟක් අනික හැම සතෙකුටම දෙපැත්තේ පිටුපු අම් දෙකක් සමබර වෙලා තිනවා මේ සතාට තනියකට පිටලා. ඉතින් ඒ තනියගේ විස්තරේ තනියගේ තෙද තනියගේ තියෙන සුවිශේෂත්වය මෙතනදී සර්වචන් වහන්සේ නැවත නැවතත් උපමාවකට ගෙන හරපාමින් ධ්‍රුව පදයක් විදිහට පාවිච්චි කරමින් ඒකට ගැළපෙන ධර්ම කොටස් මල් මාලයකට මල් ලැබුණා වගේ ගාතාවෙන් ගාතාවට අමුණනවා. ඉතින් මේක උද්දකලා බව එකලා බවට සූත්‍ර පිටකේ තියෙන සූත්‍ර පිටකේ අදහස් කුළු ගන්නන වටිනා සූත්‍රය. උදේකලා ජීවිතය, එකලා ජීවිතය, එහෙම නැත්නම් තනි කඟ වෙනගේ තනි අඟ වගේ ඉන්න ජීවිතේ. ඉතින් ඒක බුද්ධ කාලයේ බුදුචාන් වහන්සේ බොහොම ජනප්‍රිය කුලයක ජනප්‍රිය රාජ්‍යයක ඉපදිලා පස්සේ එකලා බව අගය කරන්න පටන් අරගත්තා. ඉතින් මේ එකලා බව, දෙකලා බව, තනි කඟ වේනගේ කඟ අඟ වගේ ඉන්න ගතිය උඟ දෙනෙක් කැමති නෑ. කෙලෙස් සහිත කෙනයි, බය තියෙන කෙනයි තනි වෙන්න කැමති නෑ. ඒත් තනි වෙනකොට වෙන්නේ කොටු වෙනවා වගේ, පාළු වෙනවා වගේ නිසා බය සහිත කෙනා කෙලෙස් සහිත කෙනා කියන්නේ පිරිසත් එක්ක තමයි ඉන්න කැමති. ඒ නිසා අපි ලෝකේ විවිධාකාර සමිති සමාගම් පිටව. පවුල පටන් ගත්තායින් පස්සේ ඒ කියන්නේ එකම පවුලක් කියන සංස්ථාව පටන් ගත්තට පස්සේ ඒකෙන් අතුවිති වීදිලා කුල પરම්පරා ಜಾති ආගම් ආදි වශයෙන් විදි විදි යනවා මේ සෑම විදි පිටරි පැත්‍රිගේ හැම දෙයක්ම සමාජශීලී ධර්ම වලට බවට සදාචාර ධර්ම බවට සංස්කෘතික ලක්ෂණ සහිත දේවල් බවට ආචාර ධර්ම පවත්තන ස්ථාන බවටපත් වෙලා ඒව බොහොම සම්මුතියේ ශ්‍රේෂ්ඨතම පාටපත් වෙනවා. සම්මුතියේ ශ්‍රේෂ්ඨ වෙන්නේ බොහෝ පිරිසක් අතර බොහෝ ජනප්‍රියව බොහෝම හොඳට කුල චාරිත්‍ර පවත්වමින් චාරිත්‍රවාදිත පවත්වමින් ජීවත් වීම පැවැත්ම සඳහා සංසාරේ සඳහා අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ සමිති සමාගම් පිහිටුවා ගැනීම මනස හිතාචාරයේ පසු කාලින තුනේ සමානුසයට සමාජශීලී සතෙක් කියලා කියන්නේ. එහෙම ජීවත් වෙන සත්ව කොටස් ලෝකේ ඉන්නවා තනිය ජීවත් වෙන සත්ව කොටසක් තියෙනවා ඒ සාමූහික වශයෙන් ජීවත් වීම සත්වයෝ බොහෝ විට ඒ සංවරය අරසා කරගන්නත් සාමූහිකව ආරක්ෂක ප්‍රශ්නට උත්තර දෙන්නත් කටයුතු කිරීම පරිණාමයේදී සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් ඒකට හරස් කැපීමක් වගේ තමයි මෙවැනි සදාචාර, මෙවැනි සමාජශීලී, මෙවැනි සම්මුති පොදු මති අතරම ඒකට හරහ යන ධර්මයක් තමයි බුදුජානක දේශනා කරන මේ කලා ජීවිතේ ඒකෝදි භාවය. ඒකෝදි භාරතේ එකලා වෙන එක තනිව ජීවත් වෙන එක ඒකට බුදුහාමුදුරෝ කක්කප්සාන සූත්‍රයේ බොහොම හොඳ අවස්ථාවක් අරගෙන තිනවා කාට කාටත් ඒක තේරුම් කරලා දෙන්න. නමුත් ඒක පසු කාලීනව මොකද්ද වෙනසකට ලක් වෙලා තියෙනවා. මේක බුදුජානක වහන්සේ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී හතරවණක් පිළිසට පුද්වේ දේශනා කරපු එකක් නොවේය. ඒක මේ අසේ බුද්ධ භාවයේ භාවයේ සඳහා භාවනා කරන බෝසතාණන් වහන්සේලාට දේශනා කරපු එකක් කියන අර්ථකථනයට පසුකාලීන වැටලා තියෙනවා. දැන් පසුකාලීනද ඇත්තට මේකද ඇත්ත කියන්න අපි දන්නේ නැහැ. මේ පසේ බුදුරජාණන් වහන්සේලාට නැත්නම් පසේ බුත්තත්වයේ පුරණ බෝසතාණන් වහන්සේලාගේ චර්යාවක් කියලා මේක අඩු කරලා තියෙනවා. රහත් වෙන්න මෙහෙම වෙන්න ඕනේ නෑ සම්මා සම්බුදු වෙන්න මෙහෙම ඕනේ නෑ මොකද රහත් භාවය සම්මා සම්බුද්ධත්වය පිරිසක් එක කරන්න පුළුවන්. පශේ පුත්‍ර ජානන් වහන්සේ තනි වෙලයි එකටවයි ගත කරන නිසා උන්වහන්සේලා පාරමිතා පුරන කාලේ වෙච්ච සිද්ධි රාශියක් නිදාස් නිදාන කතාවට ගෙන හරපෑමින් ඒ අටුවා යුගයේදී මේක තනි කරම පශේ පුත්‍ර ජානන් වහන්සේලාට හේතු කළා. ඒ නිසා විවේචනයක් ඕනනම් කරන්න පුළුවන් මේ සූත්‍ර වලට බුද්ධ ආගම කැමති නැහැ. බුද්ධ ආගම මේ සූත්‍ර කොන් කරලා තිනවා. කොන් කරලා බුද්ධ ආගමේ කියන්නේ සියල්ලම එකතු වෙලා ගිහිල්ලා බෝධි පූජාට ගිහිල්ලා ගාන්ට අර ගහන පොඩි අරගෙන වටේ කැරකෙන වැඩවලට මේ සූත්‍රයෙන් පොඩ්ඩක් කෙනේ. ඉතින් ඒ නිසා උගදෙනෙක් මේ සූත්‍ර මෙහෙම සූත්‍ර තියෙන බව දන්නෙත් නෑ සූත්‍ර පිටකේ. දැනගත්තත් හිතනවා මේක මේ පොදු සමගියට බාධාවක්. මේක තනියම නිවන් දකින්න කරන වැඩක්. ආත්මార్థකාමයක් පෞද්ගලිකත්වය දිනු කරන දෙයක් සමාජ ධර්මවලට විරුද්ධ යන දෙකක් ආචාර ධර්ම ඉක්මවලගේ එකක් ආචාර ධර්ම පහත් කළ සැලකීමක් ආදි වශයෙන් ගොඩාක් මත හේතු වෙන්නේ කියලා හිතනවා මේක මේ පසේ පුදුරජානන් වහන්සේලාට පමණක් සීමා කරලා හේතු කරපේක. නමුත් අපි ඒක විවෘතව තියාගෙන අපි බලමු මේ අටුවාවේ තියෙන අදහසත් ථේරවාදී මූලික පිළිගැනීම තියෙන නැත්තන්ට පිළිගන්නේ කියලා සාමාන්‍යයෙන් ඒ ධාතවලි මොකද්ද කියවෙන්නේ කියලා කියලා බලනකොට හැම කෙනෙකුටම ප්‍රතිතද කරගන්න කරුණු තියෙනවා හැම කෙනෙකුටම මේ ඉන්නවට වඩා මේ තව තවත් උදේකලා වෙලා තව තවත් විස්්‍රාම වෙලා තව තවත් තව තවත් විවේක වෙලා ඒ අනුව මේ උදකලාව මේ විස්රාමයේ මේ විවිකේ අනුව ආතතියෙන් තොරව අසහනෙන් තොරව දැවිලි තැවිලි වලින් තොරව ඉන්න පුළුවන් කියලා සාමාන්‍ය බුද්ධියක් මේ සූත්‍ර කැමැති ඇත්තෝ කැමැති වෙනවා. ඉතින් ඒක අකමැති ඇත්තෝ සමාජශීලී වෙලා පෞල් ජීවිත ගත කරමින් සමිත සමාගම් පිහිටුවාගෙන නිලතල බෙදාගෙන දේශපාලනය කරමින් රණ්ඩු සරුවල් කරමින් ආතතිය සහිතව අසහනය සහිතව දැවිලි තැවිලි සහිතව ජීවත් ඒ දෙකොල්ලටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. තමන් බෙදාගත්ත දේ තමයි තමන් කන්නේ. හැබැයි මේකෙන් පේන්න තියෙනවා අවශ්‍ය නම් මේසේ විවිධකේ තියෙනවා. අවශ්‍ය නම් මේ මේසේ හුදකලාව තියෙනවා. අවශ්‍ය නම් මේ මේසේ විස්රාමයේ තියෙනවා. ඉතින් අපි බෙදා ගන්න කැමති නෑ. අපි බෙදා ගන්නේ සමාජශීලීත්වය ආචාර ධර්ම. ඊට පස්සේ අපිට යහරහින ආතතිය අපිට යහරහින පීඩාව මානසික අසහනය නැතුව වැදගත්. ඒ නිසා කවුරු හරි හිතනවනම් සමාජශීලී ජීවිතයක් ගත කරන ගමන් අසහනෙන් තොර ජීවත් වෙන්න පුළුවන් කියලා ඒ නිසා ඉපින් පියාට බලාපොරොත්තු වෙනවා. ආවේගෙන් අං බලාපොරොත්තු වෙන වැඩක්. ඒක නිසා තීරුම් අරගන්න ඕනේ අපි තෝරාගන්න ජීවන රටාවට හැටියටයි අපිට ඒ අසහන පැකට් එක හම්බ වෙන්නේ. අපි දැන් තෝරාගෙන තියෙන්නේ කවුරුත් කියපු නිසා නෙමෙයි තම තමන් තෝරාගෙන තියෙන්නේ ඇත්තටම මම කියන්නේ අපිට 100ක් තේරීමේ අවිශ්වාසකම තියෙනවා කියලා. මොකද දීර්ඝ කාලයක් තියෙන නිසා අපිට ඕන දෙයකට යන්න පුළුවන්. නමුත් අපි දැනට කරලා තියෙන්නේ මේක තමයි මගේ දක්ෂකම් පෙන්වන්න පුළුවන් තැන, මට වැඩ පෙන්වන්න පුළුවන් තැන කියලා. අපි මොකද්ද රටාවක් තේරුම් ගන්න තියෙන. ඒ රටාවට අනුව තමයි අපිට මේ අසහනේ, මේ ආතතිය, මේ දැවිලි තැවිලි ලැබලා තියෙන්නේ. ඒ නිසා මේ දැනට තියෙන අසහනය දැනට අපිට දැනෙන ආතතිය දැනට අපිට දැනෙන දැවිලි තැවිලි තමයි මම කියන්නේ. මගේ අත්‍යන්ත ලක්ෂණ ටික තමයි මට මේ නිතර දැනෙන දාහි. නිතර තමයි දැනෙන මේ අසහනශීලී ගතිය. ඉතින් ඒක දුරුවන් කරන කටයුතු කරනවා කියලා කියන්නේ මම කවුද කියලා තේරුම් ගන්න කැමති නැහැ කියන එක. කාට හරි මම කවුද කියලා තේරුම් ගන්න නම් Taman වෙත පැමිණෙන, Taman කරා පැමිණෙන මේ අසහනයේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන බැලුවොත් බොහොම ඉක්මනට තේරුම් ගන්න පුළුවන් මමයා කියන්නේ කවුද ඒක කවදාකවත් මේ මල් මාලකින්වත් ලාභකින්වත් සත්කාරකින්වත් නෙවෙයි ඇත්තටම පෙන්වන්නේ Taman වෙත පැමිණෙන අසහන. ජපිතනයි අසහන දෙන්නේ අල්ලපු කෙනා. එහෙම නැත්නම් කවුරුහරි වුණියම් කරලා එහෙම නැත්නම් මේ නරක ග්‍රහ දෝෂයක් මොනවා හරි කරලා ආත්මවාදයට දාන්න. ඒ විතරක් නෙමෙයි සර්වචනාංශ කියනවා මේකට තමන්ම කියන ආත්මවාදයට දාන්නත් හොඳ නැහැ. මේ හේතුඵල ධර්ම කියන එකක් බොහෝ කාලයක් වෙත බලා සිටීමෙන් බොහෝ කාලයක් බුදුහාමුදුරුවෝ පෙන්නන මේ න්‍යායට අනුව බලනකොට තේරෙනවා මේ වෙත පැමිණෙන වෙහෙස වෙත පැමිණෙන දුක ඊළඟට ගන්න එකක්. ඒකෙන්මයි මම කවුද කියලා තේරුම් ගන්න පුළුවන් නේ සක්කාය දිට්ඨිය කියලා මොකක්ද තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේක කොතනදී තමන් ඉල්ලා අඬා හොගෑවේ කියන එකත් තේරෙනවා දැනටත් ඒ තමා කියලා තමන්ගේ රුචි අරුචිකම් කියලා පෞරුෂත්ව කියලා රකින්නෙත් ওই ටික වань ඒත් අපිට අනාගත දීර්ඝ සංසාරයක් දුක් ලැබෙනවා දීර්ඝ සංසාරයක් අසහනය ලැබෙනවා චිත්ත පීඩ ලැබෙනවා මේ අල්ලගෙන තියෙන පොඩි අල්ලගෙන ඉන්න තාක්කල්. ඒක සමාජික වශයෙන් එහෙම නැත්නම් කියනවා නම් ආචාර ධර්ම වශයෙන්ම දුරු කරන්න පුළුවන් විවේක වෙනකොට. ආචාර ධර්ම වශයෙන්ම දුරු කරන්න පුළුවන් උද්ද කලාව වෙනකොට. ආචාර ධර්ම වලින්ම දුරු කරන්න පුළුවන් විශ්‍රාම ගන්නකොට අපි කැමති නැහැ. අපිට ඕන වෙලා තියෙන්නේ මේ සමාජශීලී වෙලා උනත් ආඩු එළිය තියාගෙන ආලවට්ටම් කරගෙන ඉන්න ඉතින් ඒකට සමාජ සාපේක්ෂව ඒ දුක් ගොඩක් ඉල්ලගෙන ගන්න දුක් ගොඩ අපිට ලැබෙනවා. ඒත් මේ වගේ සූත්‍ර වල පෙන්නනවා යම් කිසි කෙනෙක් විකල්පයක් වශයෙන් කඟ වෙනගේ තනියක වගේ තන වෙන්න, විශ්‍රාම වෙන්න, ප්‍රතිකලා වෙන්න ගත කළොත් ඒ සඳහා ළඟා විය හැකි ක්‍රමසාවේදී මුල් පගතා පද තුනින්ම පෙන්නනවා. කියලා කියන මෙන්න මේ ගුණ ධර්ම ටික රැක්කොත් උඹට තනි වේ ළඟ වෙනගේ තනියක වගේ ප්‍රතිකලා වෙන්න. නමුත් බණ ඇහුවේ නැත්නම් අපි හිතන්නේ හුදකලා විමුක්කොම් වීමක් විදියට, පෙරදිලක් විදියට, අසහනයක් විදියට, අඬු කැඩිච්ච තාලෙට, එහෙම නැත්නම් අපි අතපල්ලි වැටිච්ච තාලෙට. ඒ නිසා ඒකට නෙවෙයි මේ සූත්‍රය දේශනා කරන්නේ. මේ සූත්‍රය දේශනා කරන්නේ දැනටමත් ඒ හුදකලාව විවේකය එහෙම නැත්නම් විශ්‍රාමය හොඳයි. ඒකට අසහනය අඩුයි. එතනින් ගියාම අතහැරීම වැඩි. අන්නේ ඒ දේ කරගන්නේ කොහොමද කියලා එහෙම අමාදිත්‍යයක් ඇති කරගත්ත එහෙම යෝනිසමංස්කාරයක් ඇති කෙනෙකුට බුදුහාමුදුරු දීලා තියෙන gedara වැඩ ටික මොනවද මොන වගේ අභ්‍යාස පන්තියක්ද තියන්නේ කියලා අහන කෙනාට මේක බොහෝම ශීඝ්‍රව දීර්ඝව සවිස්තරව එහෙම කෙනාගේ කාලසටහන එහෙම කෙනා කළ යුතු gedara වැඩ ටික අභ්‍යාස ටික මේකෙ පෙන්වනවා. ඒ නිසා මේ පැත්තෙන් බලන කෙනෙකුට කර්ම දෙකක් හම්බ වෙනවා. එකක් තමයි මේ වෙනකොටත් හිතාමතාගෙන තියෙන අදිෂ්ඨාන කරගත්ත විදිහ විවේකයේ හොඳයි. බුද්ධ ආදී උත්තරමයන් අතලා ඒක අගය කරලා තියෙනවා කියන එක එක. දෙක ඒක දැනගත්ත පමණින් ලැබෙන්නේ නැහැ. ඒකට ශිල්පෙත් ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය මහා කරුණාවෙන් පුංචි පුංචි කර්ම වලට දාලා ජීවිතේ පුංචි පුංචි කර්ම වලට දාලා සම්බන්ධතාවට දාලා බුදුරජාණන්සේ පෙන්නලා තියලා තියෙනවා. අන්න ඒ පැත්තෙන් සම්පූර්ණ gedara වැඩ ලයිස්තුවක්, අභ්‍යාස ලයිස්තුවක් මේ සූත්‍රයේ හම්බ වෙනවා. ඉතින් යම් ප්‍රමාණයකට විවේකී උදකලාව බලාපොරොත්තු යම් දුකක් විඳපු කෙනෙකුට Taman නොදන්න කිසි දෙයක් මේකේ නැහැ. දැනටමත් කරලා තියෙන එකක් අපි ਬਾගෙට කාලා නතර කරපු දේවල් අංග සම්පූර්ණ කෙරුවොත් මෙන්න මේ මේ ආනිසංස ටික අපිට ලැබෙනවා. අපිට අද ඒවා නොලැබී තියෙන්නේ අනිකුත් ලෝක ජනතාවත් එක්ක බලනකොට අපි විවිධකේ නොදන්න කම නිසා නෙවෙයි මෙතන ඉන්න පිළිසත්ත වශයෙන් මේක තේරුම් ගත විදිහක්. නමුත් අපි භාගයටයි කරලා තියෙන දෙකට දෙතාවරවයි කරලා තියෙන සැකෙන් යුක්තවයි කරලා තියෙන. ඒ නිසා අපිට පූර්ණ ආනිසංශ තෝගේ ලැබිලා නැහැ. ඒ නිසා අපිට සැකයක් තාම තියෙනවා. ඒ මේ තරම් අපි ගීගී අතහැරලා ඉඳද්දි අභිනිෂ්ක්‍මණය කරලා තියෙද්දිත් අපට මේ දුක් එන්නේ අනික් අයට වගේම කියලා සැකයක් එන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරෝ ප්‍රායෝගිකව කාරණාව කාරණාව එක එක වෙන් කරලා වැඩ ලයිස්ට්ුවක් අභ්‍යාස ලයිස්ට්ුවක් විදිහට පෙන්නනවා. ඉතින් මේ අඳුනාගීමෙන් පස්සේ මේ සූත්‍රය විශේෂයෙන් මේ ගාථා විචිපත් කරගත්තොත් සබ්බේසු භූතේසු පහනිදාය දණ්ඩා. මේ ලෝකයේ තියෙන සියලු සත්‍යයන් කෙරෙහි දඬුවම් කිරීම බහා තබන්නේ කියලා. කිසිම කෙනෙකුට තව කෙනෙකුට දඬුවම් කරන්න කිසි කෙනෙකුට තව කෙනෙකුට බාධා කරන මොනම අයිතියක්වත් මොනම තාලයක්වත් පුත්‍රයන්සි දීලා නැහැ. තව කෙනෙක් ඇවිලා ඉල්ලා හිටියේ නැත්තම්. ඒ නිසා සබ්බේතු භූ සබ්බේසු භූතේසු නිදාය දණ්ඩා. ඉතින් අපි යම් වෙලාවක සෙන්කෝලේ අතර ගත්තොත්, කඩුව අතර ගත්තොත්, අනුපිළිව අනුපිළිව විනිශ්චය කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම විනිශ්චයකට ලක් වෙනවා. අපි යම් තාක් බය බොයි කියාගෙන කාට සමාන අයිතිවාසිකමක් ලෝකේ තියෙනවා. ඒ නිසා ඇහුවොත් කාරණාවක් කියලා දෙනවා. ඇහුවොත් Tamange මත එලි කරනවා මිස ඒක ඉස්සර කරගෙන කෑකොස්සන් ගහගෙන අනු පිළිබඳ විනිශ්චයකට යෑම. දඬුවට දඬුවමට යෑම බුදු දානදී තාමත්ම පිළිකුල් කළා. ඉතාමත්ම පිළිකුල් කළා තියෙනවා. ඒක ওই කලහ විවාද සූත්‍රය වගේ වයිදී මුළු මේ ඒ සූත්‍ර නිපාතමයි තියෙන්නේ. මේ ලෝකේ තියෙන මේ යුද්ධ මේ ලෝකේ තියෙන මේ තා විශාල ජඩකම් සේරම අරගෙන තියෙන්නේ කෙනෙක් තව කෙනෙක් පිළිබඳව විනිශ්චය කරන්න. අපි හිතන එක අනිවාර්යයෙන්ම වැඩිහිටියෝ බාලයන් වෙනුවෙන් විනිශ්චය කළ යුතුයි. දෙමාපියෝ දරුවන් වෙනුවෙන් විනිශ්චය කළ යුතුයි. දොස්තරලා ලිටු පිළිබඳ විනිශ්චය කළ යුතුයි. විනිශ්චයකාරවරු චූදිත චෝදිත පක්ෂයට විනිශ්චය කළ යුතුයි. රාජ්‍යරෝ රටවැසියන්ට චෝදන විනිශ්චය කළ යුතුයි. උන්නේ කට තමයි අපාය ඉන්නේ. ඔන්න විනිශ්චය වාරගත්ත කට්ටිය තමයි අඩියටම ගිහිල්ලා ඉන්න දැනට. ඒක නිසා අපිට ඉහළම තැනට යන්න ඕන විනිශ්චයයෙන් අපාය පල්ලෙහාම තට්ටුවට යනවා. හැබැයි ඉඳලා ඇවිල්ලා තියෙන නිසා එච්චර අලුත් දෙයක් උත් නැහැ. එතනමයි ඉඳලා ඇවිල්ලා තියෙන දැන් ආයෙත් යන්නේ ස්කෝලර්ෂිප් එකට මේක ලෑස්ති වෙන එකයි මේ කරන්නේ. ඒක නිසා හැම ආගමික පොතකම විනිශ්චය කරලා තියෙනවා. තව කෙනෙක් විනිශ්චය කරන්න එපා. බයිබලයේ තියෙනවා උඹ තව කෙනෙක් විනිශ්චය කරුවොත් යක්ෂයා උඹ විනිශ්චය කරනවා. උඹලා කොහොම දෙයනාශි මාපු මෞංකාරයෝ නිර්මාණ ඒ නිර්මාණට විනිශ්චය ශක්තියක් නැහැ. කිසිම තැනක් නැහැ. තියෙන සියලුම විනිශ්චය ශක්තිය තියෙන සර්වබලධාරී දිව්‍යන් ආශ්‍රය ඇති. ඒක නිසා සර්වබලධාරී දිව්‍යන් ආශ්‍රය කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් විනිශ්චය කරන්න අවසරක් දීලා නැහැ. මේ පසු කාලිනේ ඇතිවෙච්ච මේ පූජක පක්ෂයේ විසින් ඒක ප්‍රයෝගයෙන් ඒ සුද්ධ ලියවිල්ල වෙනස් කරලා තමයි විනිශ්චය අත්කරගත්තා. ඉතින් ඒක ඒකට හේතුනේ ඒ සුද්ධ ලියවිල්ල කියන්නේ සාන්තු මූලික සාන්තුවරු අපොස්තලෝටපත් කරා. මේක ඉදිරියට පාත් යනකොට මේ මේ කට්ටියපත් කරන්නේ. ඒ මිනිස්සු කෙරුවේ තෙන්කොලේ අතර ගත්තා. ඒගොල්ලේ කඩුව අතර ගත්තා. එන්න අනික් කට්ටිය විනිශ්චය කරන්න පටන් ගත්තා. ඒ වගේ ඒ પરම්පරාව තමයි පල්ලිය කියලා කියන්නේ, කෝවිල කියලා කියන්නේ, පන්දල කියලා කියන්නේ ඔක්කොම වදකාකාර. ඒ වදකාකාරට ගෙනියලා දඬුවම් විනිශ්චය කරනවා. හරියට ඒගොල්ලන්ට දෙයන්හන්සේ මේ වරයක් දීලා තියෙනවා වගේ. නමුත් ඇත්ත වශයෙන්ම කිසිම කෙනෙකුට ඒ වැද හිල්ලේ නැහැ. දිවැදෙලි තියෙන සුවිශේෂත්වය තමයි සියලු විනිශ්චය කිරීමේ හැකියාව දීලා තියෙන්නේ ධර්මලදාර දෙවියන් වහන්සේ. හැබැයි පසු කාලින කට්ටිය ඒක පොඩ්ඩක් ව්‍යාකරණ වෙනස් කරගත්ත නෑනේ. අපිටත් කියලා තියෙනවා අපි පූජකයෝ ධර්මලදාර දෙවියන් වහන්සේ නියෝජනය කරන කට්ටිය ඒ නිසා අපිටත් පොඩ්ඩක් අඩු අතර දීලා තිනවා අපි වණවනවා කියන්නේ. පන්සලේ ආමුදුත් මේක බාරගත්තා ගත්තා. ඒ ගත්තේ කර්මේශා කර්මඵලයේ කියන කඩුව අත කරගෙන. හා හා මෙහෙම කරන්න බෑ කරුවොත් උඹලට මෙහෙම වෙනවයි කියලා අර ඉතින් දැය කියා කර කොවිතම්පත් කරලා හම්බ කරන මිනිසුන්ට මේ මුගුරක් පෙන්නලා සෙන්කෝලයක් පෙන්නලා මිනිසු බය කරලා ඒ කරගෙන ගිය වැඩේ වෙනසක් නැතුව කියලා. නමුත් කෙනෙකුට ඕන නම් පුළුවන් ඒ පූජක පූජ්‍ය පක්ෂය හරහා යන්න. නමුත් ඒ කිසිම ඒජන්තවරයෙකුට ගෙවන්න ඕන කමක් නැහැ. තමන් පොත බලලා කියෝ කියන්නේ කියොත් තේරෙනවා මේ හැම කෙනෙක්ම ඔය පොත් කියවන්න එපා ඌව හොඳ නෑ අපි කින්දේ ආපල්ලයි කියලා මේ සංග්‍රහ ග්‍රන්ථ වලට අපි යොමු කරවන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය අධිකාරිය තියාගන්න. බයිබලේ එක නිකායක් තියෙනවා කියවන්න තහන. කියවුවොත් එහෙම ඒ නිකායෙන් අයින් කරනවා. ඒක පූජ්‍ය පක්ෂ පූජ්‍ය පක්ෂ පූජක පක්ෂ විස්තරයි තියෙන්නේ. ඒගොල්ල කින්දේ අහන්න ඕනේ. ඉතින් ගාම Hindu නිකායේ Hindu බ්‍රහ්මනාගම කියලා ඉතයක හින්දු කෙනෙකුට වැඩිය බ්‍රහ්මනාගමේ මන්ත්‍ර කියවන්න පුළුවන්නේ බ්‍රාහ්මණයට පමණයි මන්ත්‍රයක් ශුද්‍රයේ කනට ඇහුනොත් කන උගුල දානවා ශුද්‍රයේ ශුද්‍රයෙක් ඒ කියන්නේ වාසලයේ දාසයෙක් මන්ත්‍රයක් කිව්වොත් දිව කපන්න ඔක්කොම සුද්ධ අයිතිවාසිකම් තියෙන ඒගොල්ලන්ට විතරයි ඉතින් ඒ වගේ ඒ සුද්ධ ලියවිල්ල ඈතර කරලා තියෙනවා. මොකද කියවන්න පුළුවන් වෙන්නේ දෙයයන් ආශ්‍රය විසින්. පත් කරලත නියෝජිතය විතරයි ඒ ඒ ඒ ඒ ඒ මෝල් වහන්සලා තමන් විසමපත් වෙච්ච කට්ටිය. පත් වෙලා ඒක කියාගෙන සුද්ධ ලියවිල්ල කිල්ල ගහගෙන අනික් කාට පොත කියනවා. ඉතින් ඒ වැඩේම වුණා බුද්ධාන්තිට ඉස්සර වෙලා නිකන් කතාවක් දාගලා තිබුණා බෞද්ධයන් අතර යම් කිසි කෙනෙක් භාවනා කරන්න ඕන නම් ත්‍රිපිටකය දැනගෙන තියෙනවා. ඒසා කියන්න ත්‍රිපිටකය දැනගන්න තියා ඊයන්ට ඒ දවස්වල තිබුණා හාල් පොත කියව ගන්න වෙලාවක් නැහැ. ඒ දවස්වල තුන්න අපි අපි කොළ යන කාලේ මේ කුළුබඩු වලට සම්පකාරේ කොළයක්. උමකට අංශ දෙකයි කොත්තමල්ලි 100යි. ඒ කොළේ පැදුරක් තරම් ලොකුයි. දිග පොලිමක ඉන්නෝනේ ඒකෙල්ල තමයි වාඩි වෙන්නේ. ඒකවත් කියව ගන්න බැරි කියෙකුට ත්‍රිපිටකය ගන්න බැරි හින්දා ඒක ආම්දුර පැත්තක තියලා කපට් එක දාලා ධර්ම රත්නය කියලා හඳුන් කුරු තියලා පත්තු කරලා වැඳලා ඔය ජාතක සංග්‍රහ ග්‍රන්ථ පතක් දෙක තුනක් කරන බෝධි පූජා පාත්තන පටන් ගන්නවා. නමුත් සමීක්ෂණය කරපු බටහිර ජාතිකයෙක් 1956 සිට 2006 වර්ෂයේ දක්වා අවුරුදු 50 ඇතුළත ලංකාවේ සිදුවෙච්ච ප්‍රධානම වෙනස්කම් පහක් තොරගෙන තියෙන එකක් තමයි ලංකාවේ ගිහිය ත්‍රිපිටකය කියවන්න පටන් ගත්තා. කෙලින්ම බුද්ධ ජාති පොත කියවන්න පටන්. කියවලා පටන් ගත්තට පස්සේ තේරුණා මේක ඕන කෙනෙකුට කරත හැකි. පොඩි අමාරුකමක් තියෙනවා. ඒකට පාවිච්චි කර තියෙන වචන ටිකක් අමාරුයි. නමුත් පැවිද්ද කියලා විශේෂයක් නැහැ. අද වැඩියෙන්ම ත්‍රිපිටකය දන්නේ ගියෝ. මොකද පැවිද්දෝ මේ එක එක යන්තරමන්තර මුතුයි ඇසෙත කම්පොතුයි නීති පුතුයි කියවන මිසක්කා ඒගොල්ලෝ ත්‍රිපිටකය කියවන්නේ නැහැ. නමුත් ගිහින් ඕනේ තරම් අද ත්‍රිපිටකය ලබා ගන්න පුළුවන්. CDs වල තියෙනවා, computers වල තියෙනවා, ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙනවා, සිංහලෙන් තියෙනවා, පාලියෙන් තියෙනවා, සංස්කෘතෙන් තියෙනවා, භාෂා හත අටකින් තියෙනවා. ඒ නිසා ගිහියන් අතරත් මේ ගිහියන්ට සන්තෝෂෙච්ච නැති මේ අපිටයි ස්වාමීන් වහන්සේ මේ මල් මාලේ පළඳන් හදන කියලා. ඒගොල්ලෝ දන්නේ නැති උනට අත වැඩියෙන්ම ත්‍රිපිටකය කියන්නේ මුස්ලිම් මිනිස්සු. කවුරක්වත් දන්නේ නැහැ. අද සම්පූර්ණ භාෂාව පිළිබඳ පාලි ව්‍යාකරණයත් ත්‍රිපිටකයේ අන්තිම ගැඹුරු කොටසත් අටුවාවත් හොඳට කියවන්නේ මුස්ලිම් මිනිසයා. ওই මිනිසා හිතානේ දැවිල්ලලා ඕගොල්ලන්ට පෙනී හිටින්නේ ලෙබ්බ කෙනෙක් විදියට නෙමෙයි කර්මස්ථානාචාර්ය කෙනෙක් විදියටයි. ඒතකොට ඕගොල්ලෝ සැලූට් ගහන්නේ තම්බියෙකුටයි. එතකොට ওই තම්බි මිනිසයා අපිට ಜಾති යටපත් කරන්න වෙන දෙයක් කරන්න ඕන කවන්නේ නැහැ. මේ මිනිස්සු ඒකට දැන් පදන වෙලා ඉවරයි. ඉතින් තමයි මේ මිනිස්සු බෝතල් විකේ යකඩ පාරණ වැකතු කෙරුවේ දැන් නැහැ. දැන් ඒගොල්ලෝ දිගටම අපේ කට්ටිය කියනවා අපිට යොක කරන්න වෙලාවක් නැහැ. අපිට ගොඩාක් වැඩ තියෙනවා. ඉතින් ඒ නිසා හාමුදුරු කොහොමඩක්වත් එකෙන් අයින් වෙලා ඉවරයි. ගියොත් අයින් වෙලා ඉවරයි. දැන් ඉස්සරහට අපිට දේශන වලට අහුන් කන්න දෙන්නව නම් වෙන්න දෙන්නේ මේ මනුස්සයගේ. හැබැයි මේ මනුස්සයගේ හොඳක් තියෙනවා. ඊපස්සේ කවදාකවත් ත්‍රිපිටක නිග්‍රහ කරන්නේ. කවදාකවත් නෑ. මොකද මේ මනුස්සය හොඳටම දන්නවා. ඒගොල්ලෝ කා සදාචාර පද්ධතියක් ගැන කතා කරුවාට මේ වගේ හර පද්ධතියක් නෑ. ඒ නිසා මේ මනුස්සයෙක් මේ කියනකොට බුදුහාමරන්ට අපේ හිතනට වැඩි වටිනවා. අපි මේ මනුස්සෙන්ට ගහනකොට මේ මිස්තන්න මේ බුදුහාමුදුරුවෝ කියලා දෙයක් කියපු එකක් නෙවෙයි මේ අපිට මේ මිසු ගහන එක බුදුදානස කියලා තියෙන්නේ සබ්බේසු භූතේසු නිදාය දණ්ඩා කිසිම සත්ප්‍රාණියෙකුට දඬුවම් කරන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කටහරලා තියෙන්නේ දැන් බෞද්ධයෝ නායකයෝ ඒ මුස්ලිම් ජාතිකයන්ට කතෝලික ජාතිකයන්ට අන්‍ය අන්‍ය ජාතිකයන්ට ගහන්න පටන් ගන්නවා ගහනවා කියන මොකටද බුද්ධ ආගම අරසා කරා ත්‍රිපිටකය අරසා කරා මේ අපිට ලැබිලා තියෙන උරුමය අරසා කරා ඉතින් ඒකට වෙන්නේ මොකද්ද රෙදි නැහැ. රෙදි නැති වැඩක් යන්නේ. ඉතින් ඒකට අපේ ඉතින් පොම්බගෙන කෑ ගහන බෞද්ධයෝ මම වගේ කෙනෙක් එක තරහ වෙන්න ඉඩ තියෙනවා. අපි මේ බෞද්ධයන්ගේ කොඳුයට පෙළ කිට්ටු කරන්න හදනවා. කොඳුයට නැති සත්තු බාටපත් කරන්න හදනවා. ගහද්දි ගහද්දි කරබන ඉන්නද කියන්නේ කියලා. ඒ ගහද්දි ගහද්දි කරබන ඉන්න එක නෙවෙයි. තමයි විවේක වෙන්න. මේ කියලා වැඩ පාඩම් පන්ති රාශියක් තියෙනවා බුදුහාමරගේ දීප ගෙදර වැඩ. ඒ ටික කරනවා මිස මේ සියලු සත්‍යයන් කෙරෙහි දඬුවම් නියම කරන ගතියක්, ඒ සෙන්කෝලේ අතර දෙන ගතියක්, අනුන්ට බෙදෙන හැන්ද අතර ගන්න ගතියක්, කඩුව කොපුවෙන් ගන්න අතර ගන්න ගතියක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක නිසා ඒක තේරුම් ගන්න අමාරුයි. ඒ මොකද හේතුව අපිට සාමාන්‍ය ඔය මුස්ලිම් මිනිසෙක් සහ බෞද්ධයෙක් අතර වගේ විශාල જાතින් වශයෙන් ගන්නකොට අපි හිතනවා ඕ අපි යතිනම් බේරිලා ඉන්නේ කියලා. නමුත් අපි හැමදාම උදේ හැන්ද වෙනකන් අපිට එන හැම අසහනයක්ම ඇවිල්ලා තියෙන්නේ අනුගමනය විනිශ්චය කරන්න. මම දැන් මෙතන කියන කිසිම චිත්තක්ෂණයක අසහනි නැහැ. මම නෙවෙයි අපි කියව ගමන් අසහනි නෑ. මෙතන නෙවෙයි මේ ලංකාව බෞද්ධ රට අපේ ගම අපේ පන්සල කියලා තැනක් අල්ලපු ගම ආත තියෙනවා. ඒ වගේම දැන් නෙවෙයි අතීතයට ශ්‍රී වූතියක් තුන මේක අපි රැක ගන්න ඕනේ. අනාගතේ අපිට කරදර තියෙනවා අපි රැක ගන්න ඕනේ නැත්නම් බුද්ධඝම තමයි අද ලෝක විශේෂයෙන්ම පැතිරෙන ආගම ඒ නිසා අපි මේක රැක ගන්න ඕනේ කියලා අපි කාලාත්‍රයට වැටිච්ච ගම අසහනිය. ඉතින් සාමේ සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං කියලා අත අපිට අතත් යන බුදියන් ඉන්න කියලා නෙවෙයි කියන්නේ. මෙන්න සඳහන් කරන්නේ මේ මම දැන් මෙතන ආදී වශයෙන් බණ භාවනා කරන කෙනෙකුයි අනික් සත්‍යයන් පිළිබඳ විනිශ්චය කරන එකයි කියලා කියන්නේ සම්පූර්ණ අන්ත වෙනවා. අරක කරනවා නම් මේක කරන්න බෑ මේක කරනවා නම් අරක කරන්න බෑ. ඒ නිසා ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ප්‍රඥාව සහ සීලය අතර තියෙන සම්බන්ධකම. සීලයක් තියෙන මනුස්සයාට විතරයි ප්‍රඥාවක් තියෙන්නේ ප්‍රඥාවක් තියෙන කෙනාට විතරයි සීලයක් තියෙන්නේ. යම් කිසි කෙනෙකුට සීලයක් නැත්නම් එර කතාපත් ප්‍රඥාවේ මුල නැහැ. ප්‍රඥාවේ මුල සිඳිලා තියෙන්නේ. යම් කිසි කෙනෙකුට ප්‍රඥාවක් තියෙනවා නම් ඒ මනුස්සයා සීලය රකින්නවා සීලයේ මුල තියෙනවා. ඒක නිසා ප්‍රඥාව සහ සීලය පටලවාගත්ත මනුස්සයාට බුදුන් සරණ යන්න අමාරුයි. ඒක නිසා අපේ වැඩපිළිවෙලේ මේ මොහොතේ තමන් ඉන්නේ ඉරියව්වේ කල යුත්තකුත් මේක සඳහන් මේ සූත්‍රය එක නම් එහෙම මෙතන ලියවිලා නැහැ. නමුත් මේක තියෙන සූත්‍ර පිටකයේනේ. සූත්‍ර පිටකයේමනේ සතිපට්ඨාන සූත්‍රය තියෙන. ඒකමනේ ආනපන සති සූත්‍රය තියෙන, කායගත සති සූත්‍රය තියෙන. ඒ වගේ තියෙනවා. මේකේදී තියෙනවා නොකල යුත්තක්. මේ දේ කරනවා නම් අරව කරන්න වෙලාවකුත් නැහැ අරව කරන්න හිතේ විකකතාවයක් එන්නේ නැහැ ඒ නිසා හිතේ එකඟතාවයක් නැති හැම වෙලාවකම කාගර දෙකට ඇඟිලි ගන්න අසහනයක් හිතට එන හැම වෙලාවකම බුදුහාමුදුරටම අනුකම්පාවෙන් කියපු නොකල යුතුයි කියපු අනුන්ගේ දෙකට ඇඟිලි ගහපු ගම එතනම අසහන එතනම ආතතිය දැවිලි තැවිලි ඒකල් වෙලා අපි කියනවා ඉතින් කොහොමද අපි මේ බණ භාවනා කරන්න ආවම අපේ හිතෙන් දැවිලි දැවිලි අයින් කරන්නේ කොහෙන්ද මේ වයින් කරන්න පුළුවන් වෙන්නේ කියලා. මේ වෙලාවට අපිට දැවිලි තැවිලි වයින් කරන්න බැරි වෙයි. නමුත් සුත්තමේ වශයෙන් දැනගන්න පුළුවන් වෙයි. බෞද්ධ කෙනෙක් වශයෙන් දැනගන්න පුළුවන් මේකට හේතුව මම විසින් ඇති කරගෙන තියෙන වැරදි දෘෂ්ටි. මම විසින් ඇති කරගෙන තියෙන වැරදි යෝ මානසිකාරය ආයුෂ මානසිකාරය ඒක අඩු ගන්න දැන් තීන්දුව කෙරුවොත් මේ භාවනා කරන කෙනෙක් වශයෙන් මේ අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න යන්න එපා ආරාධනාවක් නැත්තම් දැඩි අසහනයක් නැත්තම් එන්නේ ඒ ආචාර ධර්ම පැත්තෙන් හැසිරීමක් වෙනසක් ඇති නොකර ඉතිකල සැපන්නමයි. මේ උත්සාහ කරන එක වටිනවා. උත්සාහ කරන එක වටිනවා. අඩුවානේ ඒ ගැන සුතුමි ඥාන ලබන එක වටිනවා. පැත්තකට ලබ ටිකක් කාලා කල්පනා කරන්නත් වටිනවා. මේ බුදුහාමුදුරු කියපු විදිහට අනුන්ගේ වැඩවලට ඇඟිලි නොගා හිටියොත් මට පුළුවන් වෙයිද මේට වැඩි භාවනා කරන්න. මට පුළුවන් වෙයිද මේට වැඩි අනුගානේ වෙන වචනකින් ටිකක් මක් කරන්න. මෙන්න පැත්තකට වෙලා නිස්සද්ද තැනට වාඩි වෙලා ඉන්න පුළුවන් වෙයිද කියලා කල්පනා කරගත්තා. ඉතින් ඒ නිසා කල්පනා කරන්න ඕනේ සබ්බේසු භූතේසු නිදාය දණ්ඩම් කියලා කියන්නේ මේ ජීවිතේට පත්වෙච්ච කිසිම කෙනෙක් මනුස්සත්වයට පත්වෙච්ච කිසිම කෙනෙක් කැමති නෑ අතපල්ලි වැටෙන්න. කැමති නෑ කාගවත් විසින් විනිශ්චයට ලක් වෙන්න. නමුත් ඒ කෙනා විනිශ්චය කරන්න කැමති. එනිසා විනිශ්චයට ලක් වෙන්න කැමති නැතුව විනිශ්චය කරනවා කියන එක වෙන්නේ. ඒ දෙක එකම කාසිය දෙපැත්ත. තම විනිශ්චය කරගන්නකොටම තම විනිශ්චයට ලක් කරනවා. ඒ නිසා තමයි කැමති නම් ස්වාධීනකම, ස්වෛරී භව, අනුන්ගේ දණ්ඩණයට යටත් නොවි ඉන්න එකයි කරන්න තියෙන්නේ අනුන්ගේ මානසිකත්වයකට අත තියන්නේ. ඇහුවොත්, ඉල්ලීමක් කරොත් තමන්ට හිතෙනවනම් ඒකට අත තියන්න මෙන්න මේ පදනමේ මෙන්න මේ ටික මම කරනවා කියන එක කාටවත් විනිවිද පේන විදියට. නැත්නම් සුවිශේෂ අධිකාරියක් අතර ගත්ත ගමන් අපේ අනුන්ගේ පව් වලින් අපි දඬුවම්. ඒ නිසා දඬුවම් කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන්සේ විනය පිටකයක් වෙනම දේශනා කළා. ඒකදී භික්ෂුන් වහන්සේලාට දාලා, උපාසක උපාසිකාට දාලා, විනයාචාරින් වහන්සේලාට අදාළ එතන අධිකරණ සංගණායකට අදාළව ලස්සනට පෙන්ලා දෙනවා. හැබැයි කියන ඔක්කොට මේක කරන්න බෑ සුදුසු වෙයි. ඒක මේ ඡන්දෙන්පත් කරලවත් කවුරුත් විසින් පණවලවත් බෑ. තමයි සුදුසෙක් වුණොත් ඔන්න පුළුවන් තමන්ට අනුන්ගේ විනිශ්චයක් පාර ගන්න ඒකට අවශ්‍ය කරන්නේ අනුන්ගේ විශ්වාසය. අනුන් විසින්පත් කරන්න ඕනේ. ඊට පස්සේ ආ දැනගන්න ඕනේ ඒක කිරීම නිසා මට චිත්ත පීඩා නොවන විදිහට පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඒ මනුස්සයාට අධිකන සංගනායකම දෙනවයි කියලා කියන්නේ පොලිරෝල් කුප්පියක් දුන්නා වගේ. කරන කරන වැඩෙන් හිත පීඩා ඇති කරගන්න. ඒක නිසා බුදුදානහාසේ හැම කෙනාටම දීලා තියෙන සමාන ආචාර්යකම බුදුබණ දන්නවනම් අනුන්ගේ වැඩ වලට ඇගිලි නුගහ සිටීමට අයිතිවාසිකමක් ගන්නවා. කියන්නේ ඕගොල්ලන්ට පවරන්න පුළුවන්. නමුත් මට නොගන නොගෙන ඉන්න බුදුහාමුදුරුවෝ අවසර දීලා තියෙනවා. මට ඕන නම් ගන්නත් පුළුවන්. අභ්‍යාසයක් විදිහට අරගන්නත් පුළුවන්. ඒ ඒකෙන් මම අවුල් කරගන්නේ නැත්තම්. ඒකෙන් මම රාග ద్వේෂ මොහ නැත්තම් තණ්හා මාන දියටි කරගන්නේ නැත්තම් මට අභ්‍යාසයක් විදිහට කරතයි. අන්නේ ඒ දෙක තේරුම් ගන්න මේ මනුස්ස ලෝකේ ඉතාමත්ම සුළු පිරිසකට විතරයි පින තියෙන්නේ. ඥානෙ තියෙන්නේ. පෞෂත්වෙ තියෙන්නේ. නමුත් මේ නැති නරුමයෝ තමයි ඒව නැති නරුමයෝ තමයි මේවට කරන්නේ. නරුමයෝ හරිය කැමති තමන් විසින් තමන්පත් කරගන්න නැත්නම් කට්ටියන් ඉල්ල ගන්න මේ අනේ මර දෙන්න ඡන්ද බලේ මම පාවිච්චි කරන්නම් කියලා. නමුත් මේකෙ පෙන්නනවා මේ විවේකයට කැමති කෙනා, උදිකලාට කැමති කෙනා ඒක දුන්නත් එයා අහනවා ඇයි මට මේක දෙන්න හේතු? අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ලොකු සාහිත්‍ය දීලා තිබුණා දින යෝජනා කළා තිබුණා රාමඤ්ඤනිකායේ උපාධ්‍යායතන. ඒකට කියන්නේ මේ සම්මානීය උපාධ්‍යායතන. මොකද ලොකු සාහිත්‍ය අවුරුදු 25ක් විතර ගෝල බාල හදාගෙන කවදාකවත් ප්‍රශ්නයක් ඇති කරගන්න කැලියටලා ගත කරපු ජීවිතය කරන ගෞරවයක් විදිහට. ඉතින් ලොකු සාහිත්‍යෙන් අහලා ලියුමක් කියලා දුනාලු අවසරයි ස්වාමීන් වහන්සේ උත්තරීතර අපේ අධිකාරිය තීන්දුව කරා ඒකමතිකව ඔබ වහන්සේට මේ රාමඤ්ඤනිකායේ මේ උපාධ්‍යාය තනතුර දෙන එක සම්මාන තනතුරක් ඒ නිසා අපි අපි එකඟ වුණාට ඔබ වහන්සේගේ කැමැත්ත මේකට අවශ්‍යයි. ඉතින් ඔබ වහන්සේ කැමැත්ත අහලයි මේ ලියුමක් කරලා තියෙන්නේ. ඒක තමයි දවස් තුනක් විතර මේ ලියුම තියාන කල්පනා කරගෙන හිටියලු. ඒක ලියුමක් කිව්වලු මට මේ තරම් බරපතල අපරා දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකක්ද? මම මෙච්චර කාලයක් හැංගිලා වැත්තකටලා හිටපු කෙනා ඇයි මට මෙහෙම දෙයක් කරන්නේ? ඒකල යටින් ලිව්වලු මම විශාල සභාවකින් දීප විනිශ්චයක් වෙනස් කරොත් මගේ පෞරුෂත්වයට උදලයි. මේ සභාවක විනිශ්චය සභා ගෞරවය තියෙනවා. ඒ නිසා මම මේක පිළිගන්නවා. හැබැයි එක කොන්දේශයකට කිසිම උත්සවයකට මට එන්න බෑ. මම ඊට පස්සේ කිසිම උත්සවයකට එන්නේ නැහැ. ඒ තරම් ඒ සමාජයෙන් එන ගරුණම්බුනාම ශලකිලි දඬුවමක්. ඒක බරපතල වැඩ ඇති සිර දඬුවමක්. අපි එහෙම නෙවෙයි ඊටාන තියෙන අපිට ලොකු හම්බෙන ලොකු ගෞරවයක් විදියට මල් මාල කියලා. වල් මාල නෙවෙයි වද මල් මාල. මර දණ්ඩනීම වරුකාට වද පෙර ගාගා දාන මල් මාල වගේ. ඒකෙම තමයි අන්තිමට ඇදලා මරන්නේ. ඉතින් ඒක දැනගෙන යෝගාචරය පැවිදි වේවා උපවිදි වේවා තමන්ගේ විවේකී සාදා ගන්න දන්නේ නැත්නම් යාර තමන්ම ඉල්ලලා ලබාගත්ත අවිවේකී බව ජීවු කෙනාට බයි. අවිවේකිකව නිකන් හම් වෙන්නේ ඒක අඬලා දිල්ල ගන්න ඕනේ මට අර නිලයේ දීපන් අර தත්ත්වයේ දීපන් කියලා. දුන්නට ප්‍රශ්න නැහැ, ගත්ත ප්‍රශ්න නැහැ තමයි දක්ෂණ. මොකද ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා ලෝකයා සලකන ක්‍රමයක් මේ වකදී එහෙම නැත්නම් යෝගාවචරය සලකන ක්‍රමයක් අත විශාල නිසා. අන්නේ විශාල විනස ඇති කරන්නයි බුදුජානනාංශේ මේ ශාසනයක් පිහිටුවල සාමාන්‍ය හුදි ජනතාව අතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිවණක් පිටක් ඇති ඊට පස්සේ ඒ සිවණක් වෙස්ට ඇතුල් වෙච්ච අයට බුදුන් වහන්සේ වෙනමම කියලා තියෙනවා ඔන්න උඹලා ශාක්‍ය වංශයට අයිති නම් උඹලා මේ බුදුහාමුදුරු කෙන්දී ආන්න කැමති නම් මෙන්න මේ මේ වැඩ වලින් වෙන් වෙලා. දැන් සාමාන්‍යයෙන් විනිශ්චයකාර পদවියක් හම්බවෙන විශාල නම්බුවක් ලෝකේ. නමුත් අපායට කෙටි මාර්ගය. ඒ නිසා බුදුබණ දන්න කෙනා දැනගන්නවා මේ ඔක්කොම පින්කලත් හරි මේ දේ අල්ලගැනිල්ලේ අපරාධය අනුන්ගේ පව වලින් විඳවනවා. ඒකල අපි ඒක සාධාරණීකරණය කරනවා. මේ රට විනයෙන් කතා කරන්නේ, ආගම විනයෙන් කතා කරන්නේ, නිකාය විනයෙන් කතා කරන්නේ, බුද්ධ ආගම විනයෙන් කතා කරන්නේ කියලා සාධාරණීකරණය කරගන්න හදනවා. නමුත් යම රජුර ඔබට මායින් කරන්නේ. යම රජුර මායින් කරන්නේ අනුන්ගේ ජීවිතයකට අත තිබ්බනම් ඒකෙන් මේ මනසේ අමාරු වැටුණා නම් ගෙවපන්. ඒ නිසා සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං අවිහෙට්ට යං අඤ්‍ය තරම්පිනේසං. තව කිසි කෙනෙකුට හිංසා කරන්න එපා. මොනම හේතුවක් නිසා හෝ යා හිංස කරන්න අපි ඉතල වැරදි කාර්යයක් කරා. නැතු බෑ අපිට. යාය වටන්න ඕන. ආදාචාර ධර්මණු වටන්න තෝ තෝ තෝ තෝ තෝ මේ මේ වැරදි කරා ඒ නිසා උතට මේ රාජදරුවක් පමුණන්න වෙනවා කියලා ඉස්සල්ලාම යා වැරදි කාර්යයක් පාඩපයි. ඒකට කියනවා වෙහෙස කිරීම. ඒකට හිංස කිරීම. ඒ නිසා මේ වෙහෙස කිරීම තන්නේ කර ප්‍රයෝගයක්. ඒක කියලා තියෙනවා ලෝකයේ ඉන්න මිනිස්සු එකෙක් කල්ලානකට පිස්සුයි කියලා පිස්සන් කොටුවට දානවා. පිස්සන් කොටුවේ ඉන්න ඔක්කොටම තේනවා මේ එළියේ ඉන්න ඔක්කොටම පිස්සු කියලා. ඔය හැම පිස්සෙක්ම ජීනියස් කෙනෙක්. මොකක් හරි දෙයකට සුවිශේෂී මිනිස්සෙක්. ඒ මනුස්සයාගේ සුවිශේෂී ගතිය නිසා ලෝකයට වෙන්නේ මෙයා කාට අං ඇවිල්ලා. ඉතින් ඔක්කොමලා කොටු කරලා ඌ ගිහලා පිස්සන් කොටුවට දානවා. පිස්සන් කොටුව දැම්මට පස්සේ ඌ මුළු ජීවිතේ පුරාවට මානවයට වෛර කරනවා. ඒ වගේම මරණ දඬුවම කරනවා. මරණ දඬුවම නියම කරන්නේ කොට්ටිය ලෝකයා හිතනවා රටේ නීතිය තියනවනම් ශ්‍රේෂ්ඨාධික අධිකාරියෙකුට පුළුවන් කියලා. නමුත් මිනිස්සුන්ට තව මරණරුවක් තව කෙනෙකුට දෙන්න අයිතිවාසිකමක් මොනම සාධාරණ නීතියක් හරිතක් කරන්න බෑ. ඒ නිසා මොනතරම් අපරාධයක් කරත් ඒ නිසා මරන්න ඕනේ කියලා නීතියක් හදාන්න අමනකමක් තියෙන්න ඕනේ. මෝඩකමක් තියෙන්න ඕනේ. නැත්තම් ඒකෙන් අකුසලේ කවුද බාරගන්නේ? ඒක නිසා ඒ මට දඬෙන්න නියමෙච්ච මිනිස්සයා දන්නවා මම වැරද්දක් කරලා තියෙන එක. හරි. ඔය තීඳු කරන එකෙක් ඉන්නවද වැරදි නොකරපු? විනිශ්චය සභාවේ ඉන්න අධිකරණ ඇමතිවරයා වෙන්න පුළුවන්. නැත්නම් අධිකරණයේ ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ වෙන්න පුළුවන්. ඉන්නවද කවුරක්වත් වැරදි නැති කෙනෙක්. ඒගොල්ලෝ වැරදි මම කරපු එක කරපු නැති නිසා ඒගොල්ලෝ සම්මුතියක් කරලා තියෙනවා මම කරපු වැරද්ද මරණ දඬුවම කරන්න ඕනේ ඌ කරපු වැරද්ද ටෝටා ක්‍රමින්චාරකම දෙන්න ඕනේ කියලා. ඔන්න තමයි ලෝකේ කියන්නේ. ඉතින් මේකේ බේරලා ඉන්නවා කියන එක ලේසි නෑ. එක දවසක් මේ මීසමක ඉස්සර කාලේ ගෝල්කොතා කියන තාන්තුවරය ඇවිල්ලා තියෙනවා කවුරක්වත් දන්නේ කොහොම විනිශ්චය නිශ්චල වෙන්න කෙනෙක් මේ කතෝලික තාන්තුවරේ ඉතින් ආපු වෙලාවේ කවුරක්වත් දන්නේ නැහැ ගෝල්කොතා පල්ලිය ඇතුළේ ඉන්නවයි කියලා. එයා බණ භාවනා කරන જાති කෙනෙක් වෙන්නේ. නමුත් ඒ ගමේ ඊට වෛශ්‍යවල්ලා නැවිලා මිනිස්සු කණුවක බැඳලා ගල් ගහලා මරන්න ලෑස්ති. අර ගෑණි තිත්ත ගුණ වර්ගෙන් පයින්නවලු. සේරටම තොපි දවල් වලට තමයි මට ගල් ගහන්නේ රැට එන්න තොපිම තමයි මයි ළඟට. ඒකලිලා තොම්බි සදාචාරයක් ගැන කතා කරනවා. දැන් මම ගල් ගාලා මරන්න ඕන කියලා පොතේ තියෙනවා කියලා කියනවා. කියලා දැන් ගල් ගහද්දි මේ අම්බන්නේ කෑ ගහනවා. ඉතින් මේ පල්ලිය පිටියේ. මේ ගෝගතා කියන්නේ ඒ කාලේ හැටියට දැන්ට සාන්තුලික වශයෙන් නම් කරපු කෙනෙක්. එළියට ආපු වෙලාවේදී වනෝට මේ ගෝසාවට අහනකොට එයා හිතේ දකින්නට ඔක්කොම නිස්සද්ද වෙනවා. ඉතින් ගල් ගාන පන්ති නායකට කතා කරලාවලු මොකද්ද කහණී. ඒකට කිව්වලු අනේ සාමි ස්වාමි බලන්නකෝ මේ ගෑණි නිසා කිසිම සදාචාරයක් නැහැ. කරන හරියක් කරන්නේ මේ වේසරම් කරනවා. ඉතින් ඒක නිසා අපි ගල් ගහලා කරනවා. ඒක පොතේ එහෙම තියෙන්නේ. ඕ පොතේ එහෙම තමයි තියෙන්නේ. මාත් පොත කියවලා තියෙනවා. ඒ නිසා ගහන්න වෙයි තියෙන්නේ. ඕ එහෙනම් මං කියන්නේ නිවැරදි කාර්යයක් ගහන්න බලන්න ගලක් කිව්වා. ඔක්කොම ඇටේ තුන ගල් ටික බඳගත්තා. වැරද්දක් නැති කෙනෙක් පුළුවන් නම් මේ ගෑනට ගලක් ගන්න. අපිට අපිට මේ මනුස්සයා වැරද්දක් කරනකොට අපිට මතක් වෙන්නේ නැහැ අපි වැරදි කරමු කියන කියලා. ඉතින් අපි දන්නේ නැහැ ඔය ගහන ගලක් පාස අපිට ආයේ සංසාරේ කණ්ඩ වෙනවයි කියලා. ඉතින් ඒ වගේ ඉබුතාම වෙච්ච කතාවක් නෙමෙයි මේ. ඉබුතාම වෙච්ච කතාවක් නෙමෙයි. හැම තැනකදීම තමන් කල්පනා කරන මම යෝගාවචරයක් නම් මම මේ බුදුහාමුදුරෝ අනුගමනය කරන අනුගායට වැඩිය බණ භාවනා කරන කෙනෙක් නම් විනිශ්චය කාපු වෙලාවක මම මේකෙන් මේ අනුන්ගේ අඩුපාඩුකම් නිසා මම කොච්චර විඳවනවද? ඊට පස්සේ මම ගිහිල්ලා භාවනා කරන්න ඇත්තක වහගත්තට පස්සේ මට ඕව ආපහු එනවා අපිට. ආවට පස්සේ මට තේරෙන්නේ ඇයි මේ හිත වික්ෂිප්ත වෙන්නේ කියලා. ඇයි මගේ හිත මේ ව්‍යාපාදයට වැටෙන්නේ කියලා. ඉන්න තැන ඉන්න බැරි দাঁඩි දාන්න පටන් ගන්න මොකද්ද කියලා. මොකද මේ කර්මානුරූපව මේක සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ මිනිස්සයා මේ භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක උපාසිකාවක් වේවා වාඩි වුණාට පස්සේ තමයි දැනෙනවා නම් 1000ක් දරත ගතියක් අසහනයක් ආතතියක් දැවිලි තැවිලි දැන් හිතා ගන්න ඕනේ මේ පෙර කළ හේතුව කර්මයක හේතුඵල වශයෙන් මේ වෙලාවේ මතුවෙනවා මට මතකේ නැහැ. නමුත් මේ එකක්වත් අසාධාරණ එකක්. මේ තමයි මම යක්. මට මේක දිහා බලලා විශේෂයෙන් පුළුවන්ද මේ ධර්මත් දාවේ මත මේ දැවිලි තැවිලි මත මේ අසහනෙ මත අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න. ඉවන එකයි කරන්න තියෙන්නේ මේ දරතේ දැනගෙන දරතේදිත් මම දැන් මෙතන හිත පවත්වනවා නම් අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. මේ දරතේ නිසා මට භාවනා කරන්න බෑ කියලා නැගිටලා යනවයි කියලා කියන්නේ ඒ දරතේ නිසා තව කර්මයක් රැස් කරනවා. වර්තමාන මොහොතේ හිත පවත්වන හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා. ඉතින් මේ දරතයක් තියෙන්නේ පෙර කර අකුසල කර්මයක් දරන්න අමාරුයි. නමුත් මම මේ ඉඳගෙන ඉන්නකොට නම් ටිකක් හරි රැකෙනවා. නැගිටලා ගියොත් රූප බලන්න ගියොත් සද්ධාන්න ගියොත් ගඳ බලන්න ගියොත්, රස බලන්න ගියොත්, ක්‍රියා කරන්න ගියොත් ආය කර්ම වලට විදෑනවා. ඒ නිසා මම මේ ධර්තේ දැනගෙන මේ වෙච්ච වැරද්දට අච්චු ලැබේවා කියලා ඉන්නවා. මිස ඒක භාවනාවට බැරිකමක් කියලා පැත්තකට යන්න මොන තරම් ඥානයක් තියෙනවද? මොන තරම් සීලයක් තියෙනවද මේ මනුස්සයාට? මෙහෙම මම ඉන්න එක තමයි විලංගු ගහලා වගේ මේ වෙලාව හොඳ වැඩේ. මගේ හිත වෙහෙස වෙලා තියෙන්නේ. වික්ෂිප්ත වෙලා තියෙන මම එළියට ගිහලා හැඟුම් උදාහරපු ගමන් එක්ක කයෙන් මේක පිට වෙනවා. වචනයෙන් පිට වෙනවා. පිටෙන් පිට වෙන පිටේ හැම වෙලක්ම කර්ම රැස් වෙනවා. ඒ නිසා ඒ වෙලාවේදී ඒ තරත භාවයක් තියෙද්දී කාය ක්‍රියාත්මක නොකර ඉන්න එක තමයි ලොකුම ඥානය. වචනේ ක්‍රියාත්මක නොකර සිටීම තමයි හොඳම ඥානවන්තකම. ඒ වෙලාවේ ඔළුවට එන කොට පෙරකදෝරකන් සියල්ලම තණ්හාමාන දිට්ඨි නිස්සිතයි. එකටවත් යටත් වෙන්නේ නැතුව තමයි ඉන්න ඉරියව්වෙම ඉබ්බා අණු ටික ඇතුළට ගත්තා වගේ. අඳු කැඩිච්ච මිනිහෙක් වගේ. අං කැඩිච්ච ගොනෙක් වගේ. එහෙමම ඉන්න පුළුවන් නම් ඔන්න හිතා ගන්න පුළුවන් මෙන්න මම යගේ හැටි. පැනලයට තනක් නැහැ. කොහේ ලෝකේ කියත් පරිසන්දේනවා. මේ චේති කර්මනේ ඉන්නවනම් ඒකත් එක විදිහට බලනකොට සබ්බේසු භූතේසු නිදාය දණ්ඩා. එහෙම නැත්නම් මේ තරහ මත ගෙදර ගෑන්ට් එක හරි රන් කරනවා. කැලේ තියෙන මුවාට බැන්නම් ගෙදර තියෙන මුවාමට හරි තඩි ගන්නවා. ඒ කරන හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා. ඒ නිසා මෙතන මේ ඒකෝචරී කක්ක විචාන කප්පෝ කියන තැන මේ ඒකෝ භාවය අපිට අතත් යන කරබනම ඉන්න එකමමත් සඳහන් වෙනවා කයනු. ඊට පස්සේ උත්සාහ කරන්න කියලා කියනවා කයයි වචනයයි දෙක දාඩු කන්දේ කහලා හරි ගමන්නේ මැදලා හරි කාණාස කරා වගේ හිතත් මේ ඇති වෙච්ච මේ වෙහෙස දර තීරුම් අරගෙන ඒ මතින් අලුතෙන් චේතනා පහළ නොකර ඒකම සාදර වෙලා සාදර වෙනවා කියන වචනේ ගැලපෙනවද මන් දන්නේ මේ තමයි මගේ හැටි කවුරුත් කරපු දෙයක් නෙමෙයි මේක කර්මපසා කර්මඵලෙන් අපේක මට මේක දිහා එළඹිලා පෙළඹිලා වාසය කරන්න බැද්ද කියන එකට කියන්නේ සති චරියාව ඒකෝ චරෝ කියලානේ මේකේ තියෙන එක එකලාව හැසිරෙන්න කියලා කියන්නේ නමුත් සති චරියාව කියලා එකක් තියෙනවා සති චරියාව තමයි uppahට uppahttante nepi satiya charati uppatthante nepi එළඹ සිටීම තමන් කරා පැමිණිච්ච මේ වෙහෙස පැනලා යන්නේ නැහැ වෙන එකකින් වහන්න හදන්නෙත් නැහැ ඒකට දොස් කියන්නෙත් නැහැ ඒකට එළඹ වාසය කරන්න පුළුවන් නම් තනි වේ කඟ වේනගේ තනියකගේ කායික වශයෙන්ුත් විවේක වෙන අතර සතිචර්යාවයි සතිය එළඹ සිටීමෙන් යාර පුළුවන් මෙන්න මම යගේ හැටි මම කරවලද කර්මයක් තියෙනවා නම් අන්තලික්කේන නපබ්බදානං දාන්තලික්කේන සමුත්ත මජ්ජේන පප්පදානං විවරම් පවිස්ස න විජ්ජති සෝ జగති පදේසෝ යත්තච්චිතෝ මුංචය පාපකම්ම. තමන් කරන ලද පාප කර්මයක් ගෙවෙන වෙලාවේදී මහමූද මැදට ගියත් ගෙවන්න. කන්තු සිකරකට ගියත් ගෙවන්න. අහසට ගියත් ගෙවන්න. බුදුහාමුදුරු කියනවා ඒ කර්මයේ පරිසම් දෙවිමින් වැළකෙන්න පුළුවන් තරම් මේ జగති ප්‍රදේශී මේ జగත් පොළවේ තලයේ කොතනකවත්. ජීන්සා ඒක ආපු වෙලාවක අරයට මට හේතු කරලා දුවන්ට හදන එක ඒකෝචරය කියන එකට විරුද්ධයි. යනකොට වෙන්නේ ඒ පයදාච්ච බල්ලා වගේ දුවනවා ගෑ ගහනවා කිසිම හිතේ කලසක් නැහැ. ඉතින් ඒ වෙලාවේ වහන මධ්‍යස්ථාන ඉන්නේ කොහොඳයි. ඒ වෙලාවේ ඉඳගෙන ඉන්නේ කොහොඳයි. ඒ වෙලාවේ මේක ගෙවෙද්දී අනේ අලුතෙන් කර්ම රැස් කරන්න නැතුව කචනේ කතා කරන්න නැතුව ක්‍රියා කරන්න නැතුව ඉන්න හම්බෙන්න හොඳයි කියලා ඒ විදිහේ සතිචර්යාවට වැටෙනවනම් ඒකේ කරබල වෙලාවේ පුරුදු කරන්න පුළුවන් එකක් නෙවෙයි. කල්යතු සතිය වුරුදු කරපු කෙනෙකුට නම් බණ මතක් වුණොත්, චින්තාමය ඥාන මතක් වුණොත් හිතා ගන්න පුළුවන් මේ වෙලාවේ දුවපැන විදිහින් ගියොත් වැඩියෙන් කර්ම රචනා බේරෙන්න ඕනේ. ඒ වගේම අතිමුච්චයක් පෙරදක්මක් තියෙන්න ඕනේ. ඒක තමයි සද්ධාචර්යාව කියලා කියන්නේ. Taman දැනගන්න මේ වික්ෂිප්ත මනසෙන් මොනවා කරත් කර්ම රැස් වෙනවා. ඒ වෙලාවේදී කය වචන දෙක අකුලගෙන ඉබ්බේ කට්ට ඇතුලට ගත්තා වගේ ඉන්න පුළුවන් නම් පෙරපිනා. ඒ වගේ වික්ෂිප්ත මනසකින් මොන තීන්දුවක් ගත්තත් වැටෙනවා. එතකොට අතිමුච්ඡයක් පෙරදක්මක් නැහැ. ඒ මනුස්සයා අර කබලෙන් ලිපට වැටෙකප්පටපත් වෙනවා. අන්ධකාරයෙන් අන්ධකාරයට යනවා. ඉතින් මේ අමාරුවටපත් වෙච්ච වෙලා ඒ මනුස්සයාගෙන් දැඩි ලෙස විනිශ්චයක් ඉල්ලන කට්ටිය තමයි ණයෝ කියන්නේ. ණයෝ තමයි මේ ටික අපට කරන්නේ. අපිට විවේක වෙන්න දෙන්නේ නෑ නෑ එහෙම පැනලා කියලා බෑ අපිට මෙතන මේක කරන්න ඕන මේක කියන්න ඕන මේක විනිශ්චයක් ඕනේ කියලා ඒ මනුස්සයා කුරුසෙ දිලා යන ගන්න කිට්ටුවන්ත නෑ යාළුවෝ ටික නිසා සමීප ආශ්‍රය කරන එකෙක් ඉන්නවනම් ඌ දඬුපන්ති ගැහුවා වගේ අපි විහෙතරපත් වෙච්ච වෙලාවේදී දීපන් තීන්දුවක් කරපම් මේක කියපම් මේක කියලා වටකරන මේකයි ලෝකෙදී පරපතරම දනුකම් උදැසි කියලා තියෙනවා පුත්තේසු ධාරේසු මණිකුණ්ඩලේසු දුවා දරුවන්ට සහ මිනිමුතුක් වලට තියෙන බැඳීම තමයි ලෝකෙ තියෙන බරපතලම බැඳ. බබුස්තන වලින්වත් යකඩෙන්වත් දඬුකඩේවත් ගහන එක කපලා අයින් කරන්න පුළුවන්. මෙන්න මේ ටික දෙන දඬුවම බිල්ඩර්මයි වැටේ. වෙහෙස කර වෙලාවෙමයි දෙන්නේ. දීලා තුවක්කු එල්ල කරලා කියනවා මේක කරපන්. ගිවිලා ගන්නවා කියලා කියන්නේ බම්බු ගහගනින් කියලා. ඒගොල්ලන්ට හැරලිවලා Tamante වෙලාවට තමයි පැත්ත කරලා නිකන්. ගියා හිතනවා නෑ නෑ ඒක යුතුයකම් පැහැරීමක්. මේ නෑ දෑවෙත් එකතු වෙලා ඒ මිනිස්සුන් මේ දස දඩුවම් විදින එක තමයි ගිහි යුතුයකම් කියන්නේ. එතකොට වෙන්නේ මොකද? අනිවාර්යෙන් තමයි විනිශ්චයකට ලක් වෙනවා. විනිශ්චය කරන්න වෙනවා. ඒගොල්ල අපිට විනිශ්චයකාර තනතුරක් දෙන වෙලාවට <coughs> නිකන් දෙන්නේ. නීතිඥ තනතුරක් දෙනවා. ඔක්කොම දීලා අපි කොටු කරුවට පස්සේ අපුඩි කාලේ පැත්තකට යනවා. අපි කරන්නේ. අපි නේ මම කරන්නේ. අන්නේ මේ වෙලාවට වෙන් වෙන්න පුළුවන් නම් සක්විත රජවක්. තමයි දන්න වෙහෙසයි. නරක දෙයක් ඔළුවට ඇවිල්ලා තියෙන්නේ. ක්‍රියාත්මක වුණොත් කය වචන ටික නරකට යන්නේ මේ වෙලාවේ කවුරක්වත් ඕනේ මගේ ඇසුරට මට පැත්තකට වෙන්න මට විවේක වෙන්න දෙන්නේ නැත්තේ කිත්වත් කවුද දන්නේ මේ ඇයෝ නෑ නෑයෝ අනේ ඒකෙන් වෙන් වෙන්න බැරිකම තමයි ලොකම තියෙන ලොකම තියෙන බන්ධ ඒක නිසා කල්ැතුව ඔය එන්නේ ඉස්සල්ලාම තථා කියලා පැත්තකටලා කියන්න තියෙන්නේ උඹලගේ වැඩක් උඹලා කරගන්න බැරි වැඩකට අවිලා කතා කරපළ මම කරන්නම් හැබැයි මට විවේකයෝ එතකොට ලෝකයා හිතන්නේ අපි ඒගොල්ලත් එක තරහ වෙලා මේ කලකිරිලයි කියලා. කලකිරිලයි කියලා. කලකිරිලා නෙවෙයි හිතියට හොදක් වෙන්නේ. ඒගොල්ලන්ට හොදක් වෙන්නේ නැහැ, Tamanට හොදක් වෙන්නේ නැහැ. ඒකයි එහෙම ඇත්තම් සඳහා කියපු මේ බණ පතේ පුත්‍රජානන් වහන්සේලාට විතරයි ගැලපෙන්නේ කියලා පොඩ්ඩක් කොම් කරන්න හදලා. හරියට නිකන් මේ පතේ පුත්‍රජානන් වහන්සේ විතරයි මේ ප්‍රශ්නේ ඉන්නේ වගේ. නේ ප්‍රශ්න කාටත් එනවා. එනකොට තමයි ළඟ තියෙන්න ඕනේ අඩුවෙන් අතින් අල්ලන්නේ නැතුව අඬුවෙන් අල්ලන්න පුළුවන් ගතිය. ඊට කලින්ම චරිතයේ පේන්න තියෙනවනේ මෙයා විවේකයට කැමතියි. මෙයා හුදකලාවට කැමතියි. මෙයා විශ්‍රාමයට කැමතියි. ප්‍රශ්න නිසා නෙවෙයි. ප්‍රශ්න නැති වෙලාවෙත් යා විවේකයටයි කැමති කියලා දැනගත්තොත් ඒක තිත්ත බෙහෙතක් නෑ ඉන්න. ඒක තිත්ත බෙහෙතක් අපේ යාළුවන්ට. ඒගොල්ලෝ කොහොම හරි බඳන් බඳන්න. මන්ට මම පැවිදෙන්න ඉස්සලා කිව්වෝ කිව්වේ එක්ක පවුල් වෙන නැත්තම් පන්සල්. දෙකේ එකක් කරපන් ඔහොම ඉන්නපන්. එක්ක බැඳපන් නැත්නම් මානයක්. ওই වයසේ ඔබ නිකන් ඉන්න එක අම්මට තාත්තට ලැජ්ජාවක්. ඉතින් ඒගොල්ලෝ කොහොම හරි කරලා මුඛයකට හරි බඳිනවා. බඳලා දුන්නට පස්සේ උඹ තනියම ගෙවපන්. අපි නෑ අපි උඹලා බඳලා දීලා ඉවරයි. ඕක තමයි නෑදෑයන්ගේ තියෙන යුතුයකම. ඕක තමයි ඕගොල්ලොත් කරන්නේ ඕගොල්ලන්ගේ නෑ ඉන්නේ. ඒ ඔක්කොම වැටෙන්නේ මොකද්ද? දඬු අනුකය කරේ විනිශ්චය කිරීම. සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං අවිහෙත්තයන් අඤ්‍යතරම්පි නේතං න පුත්ත මිච්ඡය කුතෝ සහය කිසිම පුතෙක් අපේක්ෂා කරන්නේ නැහැ සහායකෙක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒගොල්ල තමයි පිටිපස්සෙන් ඇවිල්ලා පිළිගන්නේ. යමෙක් Taman විශ්වාස කරන සිංහල මිනිහා දෙමළ මිනිස්සු කියන්නේ වශයෙන් අරගයි පස්යෙන් ඇවිල්ලා බියෙන්යි. අපිට බියෙන් අයින් හරියක් අයින් කිට්ටුවක්. කදා නන්නාදුන මිනිහ කදාක කාටක බියෙන් ගල එහෙමනම් දඩුව මේ දඩේම කනි. දඩින්ද ගන්න ඕන සතෙකුට පිටින් ගන්න එක වෙනම කතාවක්. අපිට පිටින් අයිනේ පුතෙක් හරි සහායකෙක් හරි. ඒක නිසා මේකෙදී කියලා තියෙනවා න පුත්ත මිච්ඡය කුතෝ සහාය. මේ පුතු කියලා තියෙනවා ජාතක පුතෙකුත් ඉන්නවයි කියලා තියෙනවා. අදා ගන්න පුතුත් ඉන්නවයි කියලා තියෙනවා. ඒ වගේම Tamanට අනිකාචි ඇවිල්ලා බාර දෙන කට්ටිය ඉන්නවා. අනේ අපිට දරුවා එතන ශේෂ්ත්‍රයෙන් උපන් දරුවොත් ඉන්නවා මේ රැකියාව කරනකොට හොඳ විශ්වාස කෙනෙක් තමයි පහළනවා ඒ දරුවා කැපි තියාගන්න. ඒ හැම කෙනෙක්ම අන්තිමට වෙන්නේ මොකද? තමන්ට නැතුව බැරි කරදරයක් වඩටපත් වෙනවා. ඒ නිසා ඒව ඔක්කොම මේ ජීවිතේ පමණක් හම්බෙච්ච නෑ අයෝ. ගිය ආත්ම හිර පුතු දැන් නෑ. මේක මැරලා ගියොත් එමේ නිවන් දකින්න තෝ ඉතරට හම්බෙන පුතු ගැනත් අපිට අපේක්ෂාවක් නැහැ. දැන් මේ తත්‍ර తත්‍රාපි නන්දනේ කියලා මේ දැන් මේ ආත්මේ හම්බෙලා තියෙන පුතුණ්ඩයි අපි පුත් වෙලා ඉන්න අම්මයි තාත්තටයි දෙන්නට තියෙන මේ බන්ධන මේ ඔක්කොම එකම මේ මේ තොවිලෙන් කැපෙන. එකම සාන්ති කර්මෙන් කපන්නයි බුදුහාමරගේ තියෙන්නේ. ඉතින් ඒක සැරවැඩි නිසා තමයි ඔය අසේ පුත්‍ර ඥානාතයට හේතු කරන්න හදන්නේ මේ සාමාන්‍ය ජීවිතය ඔබ අවශ්‍ය කරන්නේ. ඒව ඔබ හැර වැඩි පෞල් ජීවිත වලට හොඳ නැහැ. බුද්ධ ආගමට හොඳ නැහැ. සංවිධාන වලට හොඳ නැහැ කියන එක නිසා වෙන්න ඇති. නමුත් මං ඉස්සල්ලාම පොත් කියවන්න පටන් අර ගන්නකොට මට සතිය පිළිබඳ උගන්වපු ධම්මික හඳුරු කිව්වේ පුළුවන් නම් මේ ගාතටිය කටපාඩම් කරන්න. මුළු ත්‍රිපිටකය වෙනුවටම හොඳයි. ඉතින් ඒක මම කටපාඩම් හිත හරියම දුටුලයි මට කොහොමඩක්වත් කරන්න බෑ. හැබැයි මම කරන්නේ නිතරම මේක කියවන. මම කෙරුවේ පශ්චාත්තුපාදී කරන වෙලාවට. පශ්චාත්තුපාදී කිරීම විද්‍යාවට. මොකද මට පැනලා යන්න ඕනේ සෑය කරන ගමන් මේක ධානය කටපාඩම් කරනවා. සබ්බේස භූතේසු නිදාය දණ්ඩ සියලු භූත උපතින් උපතින සීල සත්‍යයන් කෙරෙහි දඬුවම බහ තබලා අවිහෙට්ටයන් අඤ්ඤ තරම්පිනේසං. තව කිසි කෙනෙකුට හිංස කරන්නේ. ඒක කිසි කෙනෙකුට හිංස කරන්න පුත්ත මිච්ඡය කුතෝ දහය. වඳින්නත් එපා දරුවගෙන අපේක්ෂා කරන්නත් එපා මේ ජීවිත ගමනට සහායකෙක් හම්බෙයි කියලා හිතන්න එපා. හම්බුනොත් වදකේ. හම්බෙලා හැම එකම වදකේ. නිසා හම්බෙන එක වදකයයි සායකයයි දෙකම එකයි කියලා දැනගත්තොත් අපි ඇසුරු කරන්නේ අතේ දුරින් මිසක කවදාකවත් ඇඟේ දාගන්න යන්නේ ඒකෝචරේ එකක විචානකක් අන්න මේ ජීවන රටාව තමයි කක්ක විචාන කියලා කියන්නේ කක වෙනගේ තනියගෝගේ හැසිරියන් කියලා ඉතින් අපිට හිතෙන්නේ ඒක කොන් වීමට වෙන වැඩක් පසු වෑමකට වෙන වැඩක් පෙර කළ අකුසල කර්මයකට වෙන වැඩක් එහෙනම් අතපල්ලේ වැටිල්ලක් නැත්තම් සනුවරෙන් කොන් වීමක් කියලා ඒ සමාජ ධර්මයක් ඒකට සෑහෙන විශ්වාසයක් ඕනේ බුද්ධ පුත්‍රෙක් වෙන්න. අපි බුදුහාමුදුරුත් එක්කයි මේකට වෙන්නේ. ධර්මයත් එක්කයි මේකට වෙන්නේ. මෙහිම තනි වෙච්ච සංඝයාටයි අපි එකතු වෙන්නේ සීලයකටයි එකතු වෙන්නේ. මේන් එකතු නොවි ඉන්න තාකල් බුදුජානනාතර පුංචි ද්වේෂයක් තියෙනවා අපේ. බුද්ධ ධර්මයේ කෙරේ පුංචි නොසලකිල්ලක් ද්වේෂයක් තියෙනවා. සංඝයාට පිස්සු කියලා හිතනවා. දැන්වත් හිරේ කඩන කී කට්ටිය වගේ සංඝයා කියලා කියන්නේ පිස්සෝ. ඒ වගේම සීලේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා. අන්න එහෙම කෙනාට සමාජයේ ඇලි ගලි වාසයේ ඉන්න පුළුවන්. අන්න එහෙම නිකන් දෙකට දෙතාවර ඉන්න කට්ටියට තීන්දුවක් ගන්නත් මේ සූත්‍රය එනකොට විනිශ්චය කරනවා. හැබැයි අනිවාර්යයෙන් මේක පවතින සම්මත ක්‍රමයට හරස් කපිල්ලක් බිම්බෝබ්බයක් බවට පත් වෙනවා. ඒක නිසා මෙවැනි කරුණු මේකේ අන්තර්ගත කරුණු බහුවචනෙන් කියන්නේ ඒක වචනෙන් කිය. මට ඕන නම් කරතයි. අපි කියලා දෙයක් නැහැ. තනේ කම්බියේ ඇවිදිනකොට දෙන්නෙකුට කරන්න බෑ. පීනනකොට දෙන්නෙකුට කරන්න. ඒතකොට තනි වෙන්න. අනේ තනි වෙච්ච කෙනෙකුට නම් කාණ්ඩ මී පැණි දැන්නවා. නමුත් තනිය ජීවත් වෙන්න බැරි තාම බාලදක්ෂෙක් වෙච්ච නැති භික්ෂුවක් වෙච්ච නැති යෝගාවචරෙක් වෙච්ච නැති සප්‍රක්‍මචාරින් වහන්සනමක් වෙච්ච නැති කෙනෙකුට හිතෙන්නේ මේ අපේ ජීන මේ සුවද පවු සංවිධානයට බාධා කරනවා. අපේ ජීන මේ සමාජ සම්බන්ධ කරනකොට බුදුහාමුදුරුවෝ කෙනෙහිලි කරනවා. කියනවා බුදුන්සික කරලා ඉවර වෙලයි කියලා කියනවා. බුදුජානනාථට විතර මහා සමයක් කාටවත් බුදුරජාණන් සිහිවණ පිරිසත් අත්‍රා දේව බ්‍රහ්මත් එකතු වුණා. නමුත් එකතු වෙච්ච තැනදී විතරයි බුදුරජාණන්ච ඒක අනිව අනිව හැසිරිය යුතු කියලා කිසිම තැනක නැහැ. ඒ නිසා ඒ බුදුමේ පන්දිසාංශේ ඒ පොතේ ලියලා තියෙනවා තමන් ශ්‍රේෂ්ඨ දක්ෂ භික්ෂුවක් වෙන්න පුළුවන් අනුගමනය කළ යුතු පිරිසක් ශිෂ්‍ය පිරිසක් සිටිය යුතුයම නැත. හිටියොත් ඒගොල්ලන්ට වග වෙන්න වෙනවා. ඒගොල්ලෝ නීති දාන්න. දැන් ඕන්නේ උඹලා බලන්නේ මම පැවිදිදී ඕන කෙනෙක් ඉන්නා තම තමන්ගේ වැඩ කරගනින්න මේ එකන එකන බන්ධන ඕනේ නැහැ. තමන් පිටිපස්සෙන ගෝල බාල පිරිසක් අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය වුණත් ඒක පිළංගුවක් වෙනවා. ඒක පරබැම්මක් වෙන නිසා මේ සියලු දෙනා කරේ කළ යුතු උත්සාහ ඉෂ්ට කරන්න ඒගොල්ලන්ට පූර්ණ සමාජිකත්වය දෙන්න තම තමන් කරන දේ තම තමන්ට කියේ මෙන්න බුදුන් ඉන්නවා මෙන්න ධර්මයේ තියෙනවා මෙන්න සංඝයා ඉන්නවා මෙන්න සීලය තියෙනවා ශක්ති ප්‍රමාණය කරගන්න. එහෙම බුද්ධ ධම්ම සංඝ ත්‍රිදත්නේ අදහනයි. සීල අදහන අතර සමගිය හොඳයි. ඒ බන්ධනය හොඳ නැහැ. ඒක කියන්නේ ආමර්ෂණ සහ පරාමර්ෂණ කියන්නේ. ආමර්ෂණ කියන්නේ ඇසුර තියෙනවා ධාර්මික ඇසුරක්. පරාමර්ශණය කියලා කියන්නේ මගේ නෑ මගේ නොවෙන කියලා දෙක දෙකොල්ල. මේගොල්ලෝ අපේ කට්ටිය මේගොල්ලෝ අපේ නෙමෙයි කියලා. ඒ තාක්කල් කෙලෙස් ඇති. ඒ නිසා අපි ඔක්කොටම අපි පල්ලෙහාදී මේ දවස්වල සාකච්ඡා කරන්නේ සප්පෘත සූත්‍රයේ ඒකෙදී කතා කරලා තියෙනවා කුලවන්ත උනත් වංශයෙන් අඩු උනත් ඔක්කොටම මනුෂ්‍යකම සලකනවා. බෞසුත උනත් නැති උනත් ඔක්කොටම මනුෂ්‍යකම සලකනවා. ඔක්කොම මේ මනස බොහොම ප්‍රසිද්ධයි. මේ ආචර ප්‍රසිද්ධ නැහැ එකටම මනුෂ්‍යකම සලකනවා. මෙයා ධර්මදරයි මනුස්සයෙකුට සලකනවා. මෙයා විනයදරයි මෙයා විනයදර නැහැ මනුස්සයෙකුට සලකනවා. මෙයා ආරණ්‍යකයි මෙයා ආරණ්‍යක නැහැ. මෙයා දුතාංගධාරී මෙයා දුතාංගධාරී නැහැ මනුස්සයෙකුට සලකනවා. මෙයාට පළවෙනි ධ්‍යානෙ තියෙනවා මෙයාට පළවෙනි ධ්‍යානෙ නැහැ මනුස්සයෙකුට සලකනවා. ඒ ඒ මොන අතරම් උත්තර මනස ධර්ම තියෙදිත් මනුස්සකම පහත් කරලා තමන් උසස් කරලා අනුන් පහත් කරලා ගියොත් විතරයි විනිශ්චයකට පිට නැස්ති තමන්ගේ හිත විනිශ්චයකට යන තරම් නාස්ති වෙන්නේ මම උත්තමයි මම ශ්‍රේෂ්ඨයි මට පුළුවන් තව කෙනෙක් ගැන විනිශ්චය කරන්න කියලා මේ පවර ගන්න ගතිය මේක කෙලෙස් වල බරපතල කාර්යයක්. ඒක නිතරම අපේ ජීවිතේට ලඟ වෙන ලඟ වෙන හැම වෙලාවෙම කල්පනා කරන්න මේ වෙච්ච කර්ම නිසා දැනටත් ගෙවනවා. අලුතෙන් අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න ගිහිල්ලා ආය කර්ම කරන්න වුණොත් ඒක කාටවත් දොස් කියන දෙයක් නෑ. මගේම දෙයක්. අනේ පුළුවන් නම් ඒ වෙලාවේ බීරෙක් වාගේ පොට්ටෙක් වගේ, කොන්ද බන්නේ නැති කෙනෙක් වගේ, මලබිනියක් වගේ, මෝඩෙක් වගේ ඇසිලා. තමන්ගේ මේ නොහැකියාව අනුන් කෙරේ විනිශ්චය කරන්න තියෙන නොහැකියාව පෙන්වන්න පුළුවන් නම් ඒක බුදුරජාණන්සේ දකින්නේ අන්තිමම යෝගාවචර ක්‍රමේ සූරකමක් කියලා. ඒක නිසා මේ මේ කටුචාන සූත්‍රය කියවන එක බෞල්කාරයින්ද පිහිනනවා. කකුල් කන ඇහෙට නිකන් පෙකෙන වැලෙම කපලා දැම්මා වගේ කියලා හිතනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන ඉතින් අර මං කිව්වා කියලා නෙවෙයි මේ කියන්නේ පොතේ තියෙනවා. ඕන කෙනෙකුට මේක අරගෙන පොත දිගාරලා බලත හැකි. මම මේ බැලුවේ මේකට භාවනා කරන කෙනාට මේ මම දැන් මෙතන කියන ඒකෝදි භාවයට ආස්වාස ප්‍රස්වාසයට හිත ගන්න මේ සක්මන් කරනකොට මේ වම දකුණ කියලා බලන එකේ කරන කරන කිය කටයුත්තකදී සත්‍ය පිහිටීමට බුදුහාමුදුරෝ වටෙන් අපිට උදව් දෙන හැටි. අනවශ්‍ය ගා ගැනීම අනවශ්‍ය යුතුයකම් අනවශ්‍ය බන්ධන ගැන කල්පනා කරලා සතිය කඩා ගන්න සදාචාරාත්මක වටිනාකම් පෙන්වනවට වැඩිය සුද්ධ වශයෙන්ම සර්වඥාන්සේ දේශනා කරන විදිහට බලලා මේ විදිහට කල්පනා කරුවොත් කොයි කටයුත්ත කරනකොටද අපිට සතිය පිටවන්න බැරි ඕනම බරපතල කටයුත්තක් කරද්දී ඒ බවට එළඹ සිටීමේ හැකියාව තියෙන්නේ මොකද අපි දන්නවා පිට ගිය ගම විනිශ්චය විනිශ්චය වෙච්ච ගමන් ගෙවන්න වර්තමාන මොහොතේ පවත්වන කිසිම විශ්යක් නැහැ. අන්නේ අවිනිශ්චිත තත්ත්වයට බුදුහාමුදුරු දෙන්නේ අපන්නක ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාව සාමීච ප්‍රතිපන්න අරණ ප්‍රතිපදා කිසිම දෙයකට ගැටුමක් නැහැ. යුද්ධයකට රණයකට යන්නේත් නැහැ. පවතින සාමීචය පිළිතනවා අවිරුද්ධ ප්‍රතිපදාව ගෙනියන. මේ පොඩ්ඩේ ගත්ත මතයක් තියෙනනේ මම විරුද්ධ නැහැ. ඒකට කාටවත් කොඩියක් කුසන කෑ ගහන්න ව්‍යාපාර කරන දෙයක් නැහැ. නිසා ඒව බුදුජානනාසේ දේශනා කරපු හැසිරීම් ස්වරූපවල තාම ගැඹුරක් තියෙන දෙයක් සතිමන්ත යෝගාචර පිළිසෙ විතරක් එක විශාල වටිනාකමක් තියෙනවා. නැති කෙනෙකුට පේන තියෙන මේ පුද්ගලික ධර්මයක් තනියම නිවන් දකින්න හදනවා. කොහොම කරලා කොහොමද ලෝකේ පවතින්නේ කියලා ඒගොල්ලෝ මේක ලීචිතත් පහසුරත් බුද්ධ ධර්මයේ ආගමක් පාටපත් කරගෙන බවාගෙන කරනවා. ඒකට කමන්නේ අපිත් එතනින් තමයි යාවේ. ඔහොත් අපි දැනගන්න ඕනේ හැමදාම ආගමේ නෙවෙයි බුදුජානක අපිට ධර්මයක් දේශනා කරලා තියෙන එක කරනකොට පොදු තත්වයෙන් ඒකෝ තත්වයකට ඒකචර තත්වයටපත් වෙනවා. ඒක පැතිකට රාශියක් තියෙනවා. අපි ඉස්සරහට දවසින් දවස එක එක කාතා වරණ සාකච්ඡා කරනකොට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. අද ඒ කග්ගවිචාන සූත්‍රයේ පළවෙනි මේ කාතාව ඉස්සරහට ගත්තේ. ඉතින් අපි මෙතුවා කාලේ දේශනා කරන මේ ඉදිරිපත් කරගත්ත දේවල් ඉස්සල්ලාම දාට අහන දේවල් නෙවෙයි. එහෙම නම් මොනවාක්වත් තේරෙන්න බෑ. ඔක්කොමලා දන්න දේවල් අන්නේ ගුණුව මේ අසු විරෝධ ධර්ම වලින් තමන්ම හදාගෙන යෝග ජීවිතයට අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය පිට කටයුතු කරන්න සියලු දිනාට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන අත කරනවා සියලු දිනාට තනසි මුදා වේවා කියලා අපි මේ ධර්ම දේශනාවට පස්සේ හැමදාම වගේ පොඩි ආරාධනාවක් කරනවා කාට හරි මේ ඉදිරිපත් කරපු කොටස් පිළිබඳව මජ්මතාන්තර ප්‍රශ්න විස්තර කර ගැනීම තියෙනවා අපිට සුළු විනාඩි ගාණක් එකට ගත කරන්න පුළුවන්. මේ ප්‍රශ්න ප්‍රකාශන නැත්නම් අපි ඊතාවදාජාදී ගාථා සජ්ජායනා කරලා ධර්ම දේශනා ශෂිවාරේ නිමාව සටහන් කරන්නයි බලමු. ශ්‍රද්ධාව නිසා අපි සමාත කරන බලාපොරොත්තු අපි වන්දනා කරලා ඉස්තාවතා දාටි වාසනා කරනවා. ඉස්තාවතා චරම්මි දම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉස්තාවතා චම්මි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චගම්මේ සම්පතං කුද්ධ සම්පතං සම්පේ සත්තානුමෝදන්තු සම්පත්ති සිද්ධියා ආපාදත්තා ච බුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා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 ධම්මිනා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපාන uh,